ඊළඟට විශාඛා මහත්මිය. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම ළඟදී මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඒක නිසා ඔක්කොම ධර්ම දේශනා නම් අහන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ තාම ඒ වුණාට මම මේ මේ මීට ඉස්සෙල්ලා ඔබ වහන්සේගේ ප්‍රෝග්‍රෑම් එක ගැනත් ඔබ වහන්සේ ගැනත් කියපුවට බොහොම මමත් එකඟ වෙනවා බොහොම සතුටු වෙනවා මේ විදිහේ දෙයක් ඔබ වහන්සේ ධර්ම මාර්ගයේ යන ගමන් අපි සැමටත් උදව් කරන එක ගැන මම විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ අහන්න ඉස්සලා කියන්න ඕන දෙයක් තමයි මම වැඩියත් මගේ කරන දේ තමයි වහන්සේ දැන් අවංකව තමන්ගේ ජීවිතේ වෙච්ච අඩුපාඩු හරි ඒක හදාගත්ත හැටි කියනවා ඒක ගාක්ම වැදගත්. එතකොට මිනිස්සු හැටියට අපිට හැමෝටම තියෙන ප්‍රශ්න ඔබ වහන්සේ ඒ කියන්නේ ඒකයක් ඒ විදිහට ඉදිරිපත් කළා ඒක කොහොමද විසඳගන්නේ කියන එක කියන එක ඒක හර්ම අසන්නන් වශයෙන් අපිට ප්‍රයෝජනවත් ස්වාමීන් වහන්සේ බොහොම පිං. මගේ ප්‍රශ්නය තියෙන්නේ මම හුඟක් උනන්දු වෙන කෙනෙක් ධර්මයේ ජීවිතේ ඒ කියන්නේ මේ ඒ දකින්න මේ ඒ ඒ වෙලාවට දැන් ඇසෙන, පේන දේවල් මේ පරමාර්ථ ධර්ම විදියට ඒක කොහොමද සිද්ධ වෙන්නේ දැන් උදාහරණයක් වශයෙන් ඇහෙන දේ කොහොමද උන්ක පුළුවන් වෙලාවට හැමදෙස්සෙම ඉතින් ඔබ කෙලස් එනකොට කරන්න බෑ. හුඟක් වෙලාවට මහන්සි ගන්නේ මේ යෝනිසෝ මනස්කාරයෙන් බලන්න. දැන් මේ ඇහෙන ඇහෙනකොට කොහොමද ඇහෙන්නේ කියන්නේ ශබ්දය අයි සෝත විඤ්ඤා සෝත ප්‍රසාදයයි ඇති වෙලා සෝත විඥානය ඇති වෙලා එතනින් ඒක ඉවර වෙන බව මතක් කරලා දෙනවා මම. ඉතින් ඊට පස්සේ දෙයක් යමක් කරනවා නම් මම මේ අර චිත්ත වේති වලින් අනුබන්ධක ගිහිල්ලා ඕ මේවා ගිහිල්ලා නේද මේ වෙන්නේ. මේක එහෙම ඒක ගොඩාක් පුහුණු කරන්න බලනවා. ඒක හුඟක් මේ ප්‍රයෝජනයක් මට තියෙනවා. ඉතින් ඒ වෙලාවටමත් ඒකේ ආශිර්වාදය නිවීම දැනෙන ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ මගේ ප්‍රශ්නේ අහන්න හිතුනේ දැන් විසුද්ධි මාර්ගය වගේ ඒවා පස්සේ ආපුවද ඒකේ වගේම දැන් ඔය නාම රූප පරිච්ඡේද ඥානය ඒ කියන්නේ ඒක ඒකත් නාම රූප වෙනම් බලන්න ඕන නම් බලන්න පුළුවන් එහෙම නෙමෙයි දැන් ඔය නාම රූප පරිච්ඡේද දැකලම ඊට පස්සේ මේ විදිහට හේතුඵල හරි අනාත්ම භව හරි දකින එක කරන්න ඕන කියලා එකක් තියෙනවා එහෙම අහලා තියෙනවා එතකොට මේ නාම රූප පරිච්ඡේදය තියෙනවා නම් නිතරම පේන්නේ නාම රූප විදියට ඒ විදියට දකින දැක්කට පස්සේ තමයි අනිත් ඒවාට යන්න ඕන කියලා කතාවක් තියෙනවා. ඒ ගැන තමයි වහන්සේගෙන් අහන්න මේ ප්‍රශ්නයම කරන්න හිතෙන ස්වාමීන් වහන්සේ. වහන්සේට තේරුණාද මං කියපු එක? ඔව් ඔව්. ඒ කියන්නේ දැන් ඔබතුමීට දැන් කාරණා දෙකක් එතන මුතු කළා. පළවෙනි එක තමයි දැන් විසුද්ධි මාර්ගය වගේ පසු කාලීනව රචනා වෙච්ච දේවල්. එතකොට අපිට හස්ස රචනා වුණාය කියලා ඒවා බැහැර කරන්න බෑ. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම දැන් ඔබතුමියම කිව්වේ දැන් අපි පැහැදිලි කරන කාරණා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ධර්ම මාර්ගේ යන්න කියලා. ඉතින් අපි අපි පැහැදිලි කරන කාරණා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ආශ්‍රයෙන් පොතපතේ තියෙනව ආශ්‍රයෙන් අපි කියන දේවල්නේ. එතකොට ඒව පසු කාලීනයි. අපි කියන දේ පසු කාලීනයි. හැබැයි අර මුල් කාරණා ඇසුරු කරගෙන තමයි ඒවා කියන්නේ. අන්න ඒ වගේ තමයි විසුද්ධි මාර්ගයේ වුණත් ඒ වගේම එතකොට දැන් අපේ රේරුකාණේ මහානායක හාමුදුරන්ගේ පොත් පෙළ ගත්තන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් පාදක කරගෙන උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා අපිට පසු කාලීනව ලියුණයි කියලා ඒ කාරණයෙන් පමණක් දේවල් බැහැර කරන්න බෑ. දෙවෙනි කාරණේ තමයි අපි අර ඒ කියන එක තුලම අපි හිර වෙන්නට ඕන නෑ මොකද මේ මේ ධර්මතා අන්‍යෝන්‍ය වශයෙන්ුයි වැඩෙන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තහම මෙහෙමයි දැන් සීල සමාධි ප්‍රඥා කියලා කියනවා එතකොට සීලෙන් සමාධිය සමාධියෙන් ප්‍රඥා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් සීලය සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ සමාධියට යන. ඉතින් සීලය සම්පූර්ණ වෙන්නේ අරහත්ත්වයෙන්. ඉන්නේ පිට සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒතකොට සීලය සම්පූර්ණ වුණොත් ආය සමාධියක් ප්‍රඥාවක් එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට සීලය දැනට තියෙන ප්‍රමාණයත් එක්කලා අපි සමාධිය ප්‍රඥාව උපදවන්නට ඕන. ඒ සමාධිය ප්‍රඥා ඉපදෙන ප්‍රමාණයත් එක්කලා තමයි ආපහු සීලය වර්ධනය වෙන්නේ. ඊට පස්සේ නැවත සීලය වර්ධනය වෙන ප්‍රමාණයත් එක්කලා සමාධි ප්‍රඥා වඩන්න ඕනේ. නැවත සමාධි ප්‍රඥා වැඩෙන ප්‍රමාණයත් එක්ක තමයි සීලය වර්ධනය අන්න එහෙනම් මේක චක්‍රීය ප්‍රතිපදා. මේක රේඛීය ගමනක් නෙමෙයි. දැන් ඔබතුමිය ඔය කිව්වේ අර විසුද්ධි මාර්ගයේ හෝ කොහේ හෝ තියෙන කාරණයක් මේ නාම රූප පරිච්ඡේද ඥානය ඇති කරගත්තොත්ම විතරයි ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් නාම රූප පරිච්ඡේද ඥානය ඇති කරගත්තොත් තමයි ඒක වඩා නිවැරදිව කරන්න පුළුවන්. හැබැයි දැනට අපිට ඒ පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් නැතිනම් දැනට තියෙන හැටියට අපි ඉදිරිය බලන්නට ඕන සහ ඉදිරිය බලනකොට අපිට ඒක පැහැදිලි නැත්නම් එහෙනම් තවදුරටත් මේ නාම රූප පරිච්ඡේද ඥානය වර්ධනය කරන්න. එතකොට අපි තව උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් සමහර කෙනෙක් කියනවා බණ අහලා සෝවාන් වෙන්න පුළුවන් බණ අහලා රහත් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි තනුමත කරනවා බණ අහලා සෝවාන් වෙන්න පුළුවන් බණ අහලා රහත් වෙන්න පුළුවන්. හැබැයි අපි බණ අහනකොට සෝවාන් වෙන්නේ නැත්නම් රහත් වෙන්නේ නැත්නම් ඒකේ තේරුම ධර්මයේ ප්‍රශ්නය කියන එක නෙමෙයි. ඒ බණ වෙලාව තුල අපේ මනස සෝවාන් ඵලයටපත් වෙන මට්ටමට තාම පුහුණු වෙලා නැහැ. ඒ අවශ්‍ය ගුණය නොවන පාරමිතා ධර්ම, බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය ධර්ම තාම ඒ මට්ටමට වැඩිලා නැහැ. ඉතින් වැඩිලා නැත්තම් බනහන කොට රහත් වෙයි කිය කී ඉඳලා හරියන්නේ නැහැ. දැන් අපි ඒක පුහුණු කරන්නට එතකොට කෙනෙක් බන අහලා ඒ අවබෝධය ලබන්න පුළුවන්. එතකොට මට ඒක ලැබෙන්නේ ඒකෙන් අපට නියමයක් හදන්න බෑ බණ අහලාමයි සෝවන් වෙන්නේ. එහෙම නැත්නම් සෝවන් වෙන්න බණ ඇහුවහම ඇති. එහෙම අපිට නියමයක් හදන්න බෑ. ඒකයි අපි අර මුලින් කිව්වේ මේ පුද්ගල අනන්‍යයි. මේ මේ මේ ක්‍රියාවලිය. අර මාර්ගඵලයකටපත් වෙන අවස්ථාව කියන එක යම්කිසි පොදු සාධකයක් එතන තියෙනවා. නමුත් එතෙක් මේ ප්‍රත්‍යඥයෙක් හැටියට අපි පුහුණු කරන දේ හැමෝටම එක විදිහෙන් අපිට එක න්‍යායක් එකම විදිහක් අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි සාධක වශයෙන් සිද්ධාන්ත වශයෙන් ගත්තහම එහි සැලකිය යුතු යමක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා સિદ્ધාන්තයක් හැටියට ගත්තාම සීලය සමාධියට උදව් වෙනවා සමාධිය ප්‍රඥාවට උදව් වෙනවා. ඒ වගේම ඔබතුමිය කිව්ව විදිහට නාම රූප පරිච්ඡේද ඥානය ඇති කරගත්තාම තමයි ඊළඟ ඥානයකට අපිට යන්න ඒක උපනිශ්‍රේ වෙන්නේ. ඒක ඒක න්‍යායක් හැටියට හරි. හැබැයි අපිට කියන්න බෑ මේ නාම රූප පරිච්ඡේද ඥානය ਸਰව සම්පූර්ණ කරගෙන අතන්ට යන්න ඕන කියලා අපිට ප්‍රකාශනයක් නිගමනයක් හදන්න බෑ මොකද ඒ මට්ටමට වැඩෙන්නේ නැහැ ඒක හුදකලා ඒක අවශේෂ ධර්මත් එක්ක චක්‍රීය ක්‍රමයකට තමයි මේක සංවර්ධනය ඒ නිසා මේක විතරක් වියුක්තව වෙන්වගෙන වඩලා අපි ඉස්සරහට යන්න ඕන කියන ප්‍රකාශනය નિවරදි නැහැ. මොකද 1 2 3 කියලා එහෙම රේඛීය වශයෙන් යන ගමනක් නෙමෙයි 1 2ට 2 3ට 3 2ට 3 1ට මෙහෙම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉතින් ඒ කාරණේ අපි තේරුම් ගත්තාම අපිට ඔය ඔය කොයි දේ තේරුම් ගන්න පහසුයි. මම හිතන්නේ ඔබතුමීගේ ගැටලුව විසඳුණා කියලා. එතුමියගේ මයික් එක පොඩ්ඩක් ඔන් කරන්න.